භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කෝනුකෝ භාරද්වාජ හේතුකෝ පච්චයෝ යේ නිමේ ධාරා සුසුකාලා කේසා භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පටමේන වයසං අනිකිලී අනිකීලීතා විනෝකාමේසු යාව ජීවං පරිපුන්නං පරිසුද්ධං භක්මචරියං චරති තී ගෞරවණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි මේ භාවනා යෝගී පාදක මහත්තුරු සම්බන්ධ කරගෙන සතිපතා පවත්වාගෙන ධර්ම දේශනාව සඳහා <clears throat> මාතෘකාවක් ලබන්නයි මේ පාළි පාඨය ගෙන දැක්ුවේ මේ පාලි පාඨය සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ ඒ සලායතන වර්ගය සලායතන සංයුක්තය. අපි ගිය පාර ධර්ම දේශනා මාලාව සඳහා ද්විතීය ද්වයං සූත්‍රය ඉදිරිපත් කරගත්තා. ඒ සලායතනේ අංග ආයතන 6කින් යුක්ත මේ ශාරීරිය පිළිබඳ විස්තර කරන මේ සලායතන සංයුත්තේම මේ සූත්‍රය සඳහන් වෙන්නේ පින්ඩෝල භාරද්වාජ සූත්‍රය කියලා. තහපති වර්ගයේ සඳහන් වෙනවා. මේ සූත්‍රය සමත විදර්ශනා භාවනා කියන දෙපාර්ශවයටත් අපි ඒ මනාපෙන් හුම්කන් දීපු ඒ සලායතන පිළිබඳ විස්තරයටත් ඥාකම් කියන සූත්‍රයක්. මේ සූත්‍රයේ ඉතිහාසයක් තියෙනවා නැත්නම් නිදානයක් තියෙනවා ඊට ඉස්සලා අපි මේ ඉදිරිපත් කරගත්තේ ප්‍රශ්නයක් සූත්‍රයේ මැද කොටසකින් ගත්ත පාළි කොටහ. මේ ප්‍රශ්නේ සඳහන් වෙන්නේ කෝණු කෝ භාරද්වාජ කෝ හේතු කෝණු කෝ භාරද්වාජ හේතු කෝ පච්චයෝ යේනිමේ ධාරා සුසු කාලකේසා භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා අනිකිලීතාවිනෝ කාමේසු යාව ජීවම් පරිසුද්ධං පරිතුන්නම් භ්‍රාමචර්යයන් තරති මේ භාරද්වාජ නැත්නම් බින්දෝල භාරද්වාජ කියලායි පොතේ සඳහන් වෙන්නේ. නමුත් මේ ප්‍රශ්නේ සඳහන් වෙන්නේ ප්‍රශ්නයක් අසනවා භාරද්වාජය මේ හේතු මොකද්ද නැත්නම් ඒකට ප්‍රත්‍ය මොකද්ද මේ ඊටාම ලපටි ලදරු අය ලදරු කියන්නේ මේ ජීවිතේ පටම යාමේ දහර වයසේ ගත කරන සුසු කාලකේ සමනා කලු කෙස් ඇත්තා වූ භද්‍රේන යොබ්බනේන භද්‍ර යවුනේ ගත කරන්නා වූ භද්‍ර යොබ්බනේන සමන්නාගතෝ භද්‍ර යොවන වයසේ යෙදී ඇත්තා වූ පඨමේන වයස ජීවිතයේ මුල් මේ තරුණ වයසේ ගත කරන කෙනෙකුට අනිකිලීතාවිනෝ කාමේසු තාම කාම ක්‍රීඩාවන් කෙරෙහි අවස්ථාවක් ලැබිලා නැහැ මේ කාමයේ ඇලී ගලී වාසය කළා නැහැ යාව ජීවං පරිපූර්ණං පරියුද්ධං භ්‍රමචරියං චරති අද්ධානංච ආපාදින්ති මෙන්න මෙවැනි භද්‍ර යවුනේ පසු වෙන ජීවිතයේ මුල් කාලේ ඉන්න මනා කලුකෙස්සත්තා වූ තරුණ ඔපේ තරුණ පැහැයත්තා වූ කෙනෙක් මේ විදියට භ්‍රමචරී රකින්න හේතු කොහොමද? පත්‍ය මොකද්ද? ඒ වාගේම අද්ධානංච ආපාදෙන්ති. මේක මේ දවචනද වැඩ හිටපු කාලේ මේ ප්‍රස්ථාන පුද්ගලයා දකපු සංසිද්ධියක් විතරක් නෙමෙයි මේ Brahmacharya ශාසනය පවතිනකන් දිගටම પરම්පරාවෙන් પરම්පරාවට යනවා. දිගු කලක් නොසිඳ පවත්වනවා. ඉතින් මේක පවත්වන්නට අමාරු බව මේ භාත්‍ර යවවන වායසේ ඉන්න මනා කලු කෙස් ඇති කාම ක්‍රීඩාවේ යෙදිච්ච කාම භෝගී පුද්ගලයන්ට හිතා ගන්නවත් බෑ. කොහොමද මෙවැනි තරුණ ඕදය සහිත කෙනෙක් කාමයේ සඳහාම හැදිච්ච මේ කයක් තියාගෙන මේ කාමයාගෙන් වෙන් වෙලා භ්‍රමචර්යයක් රකින්නේ කොහොමද? ඒක තව කෙනෙකුට කියන්නේ කොහොමද? මේක પરම්පරාව පවත්න්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ඉතින් ඒක මේ කාම ක්‍රීඩාවේ හොඳටම යෙදී ගත කරන මැදි වයසේ පසු වයසේ ඉන්න අයටත් නොනගින ප්‍රශ්නයක් නෙවෙයි. එයාට යන ප්‍රශ්න මතුවෙනවා. මෙතන ප්‍රශ්න මතුවලා තියෙන්නේ මේ උදේනි රජුරවන්ට උදේනි රජුරෝ කියන එක අපේ ශාසනයේ කීප පැත්තකින් සඳහන් වෙනවා. බොහොම කේන්ති යන රජ කෙනෙක් කියලා. බොහොමත්ම කේන්ති යනවා. ඒ වගේම මේ උදේ රජුරෝ මේ කොතඹෑ නුවර ගත කරලා තියෙන්නේ මේ තමන්ගේ අන්තපුරේ හරියට ඒ පුරේ පුර ස්ත්‍රීන්ගේ පුරංගනාවන්ගේ පුරවාගෙන ගත කරලා තියෙනවා. ඒ තරම්ම කිසිම වෙන කෙනෙකුට කාමයේ බුත් වින්නවා දකින්න එක ඒ රජුරෝ උස්සන්නේ. ඒ රජුරෝ රාජ වෙලා තියෙන කවි රජුරෝත් රජ වෙන්නේ කාමයට. ඉතින් ඒ කාම භෝගී පුද්ගලයා තව කෙනෙක් ඒ මේ නිහිනින්ද නිසා නිදල්ලේ කාමයේ හැසිරෙන දකින්න කැමති නැති නිසා කාමාසු සේරම මාලිගාවට ගෙන්න ගන්නවා. ඒ අන්තපුරයට ගෙන්න ගන්නවා. ඉතින් එහෙම ගත කරනවා. ඉතින් එහෙම ගත කරනකොට හම් වෙලා තියෙනවා මේ පින්නෝල බහාරද්වාජ කියන ස්වාමීන් වහන්සේ ඒ හොඳ තරුණ යවවන වයසේ ඒ ආරණ්‍යගතව ජීවත් වෙනවා. ඒ රජුරෝ පාවිච්චි කරන විදිහේ ලතු ගාලා සම්භාහණය කරලා ඒ සුවඳ විලවුන් ගන්නලන්නෙත් නෑ ඒක බොහොම පහපත්ව ගත කරනවා. ඒ වගේම රජුරෝ ඒ සියලුම කාම වස්තුන්ගෙන් ඇහැ කන නාසය ජීව කය පිනවමින් උදේ හවස ඒකම යෙදී ගත කරාට රජුරණත් වැඩි විවේකයෙන් විනෝදයෙන් සතුටින් හිතකුත් තියෙන පිපිච්ච හිතකුත් තියෙන. ඉතින් මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඒ ස්වාමීන් වහන්සේ මේ මේ වාගේ තරුණ යෞවන වයසේදී මනා කලුකෙස් ඇතිව ජීවිතේ පහතම වයසේදී ඉන්නා වූ කෙනෙක් මේ විදිහට භ්‍රමචර්යයක් ජීවිතය යාව ජීවිතක් ජීවිත කාලේ පුරාම භ්‍රමචර්යය පවත්වාගෙන යන්න හේතු මොකද්ද ප්‍රත්‍ය කොහොමද ඒ වගේම මේ પરම්පරාව අධධානංච ආපාදේති පරම්පරාවෙන් පරම්පරාවට මේ භ්‍රමචර්ය රකින්න කියන එක ශික්ෂාපදයක් වශයෙන් පවත්වන්න හේතු. ඉතින් මේක මේ මානවයාට මතුවෙච්ච සදාචාරගත වෙන ඕනම කෙනෙකුට මතුවෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ එන්නේ නැත්තේ සදාචාර නැති, ශිෂ්ටාචාර නැති යත්තන මේ ප්‍රශ්නේ ඉන්නේ නෑ. ඒ මොකද? එහෙම කාම ආචාරයත්ව ආව ඇත්තේ නෑ. කීර්තනුන් අතර එහෙම නැත්නම් මේ ම්ලේච්ඡ කියලා අපි සඳහන් කරනවනම් මේ කාම ආචාර මේ ශිෂ්ටාචාරයත් විතර විතර ම්ලේච්ඡත්වං ගාව කාමයේ සම්බන්ධ ආචාර ධර්මනේ. ඉතින් ඒ නිසා අපි කියනවා තිරිසන්. එහෙම නැත්නම් ම්ලේච්ඡයි කියලා කියනවා. ඉතින් එහෙම කෙනාට ওই ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නය මේ ශිෂ්ටාචාරයෙන් ඇති කරපු ප්‍රශ්නයක්. ශිෂ්ටාචාරයක තැනකදී සම්මුතියක් කරගෙන තියෙනවා මේ කාමයේ සම්බන්ධව ඒකේ කාම ආචාර ධර්ම. ඒ කාම ආචාර ඉක්මනට මිත්‍යාචාර කියන. ආචාරනේ මිත්‍යාචාර. ඒ කියන්නේ ඒක පිළිබඳව මේ සීමා වැට කඩලු කඩාගෙන ඒ තමන්ගේ ඉදurang පිනවීම විදිහේ තමන්ට අනුන්ට වෙහෙස කරවන දුක් දෙන වර්තමානයේට අනාගතයට දුක් දෙන මේ කාම ක්‍රියා පවත්වනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ලෝකයා හඳුන්වන්නේම මේ කාම මිත්‍යාචාරය කියවමයි තුන සේවනේ. සයිතුන සේවනේ විතරක් නෙවෙයි ඇහෙන් රූප බලන්න ගියාම ඒක යම් කිසි සීමාවක් තියෙනවා. ඒ සීමාව සભ્યයි. මුල් හරිය සෞන්දර්යයයි. ඊට පස්සේ අවශ්‍යයි. ඊට පස්සේ අන්තිමට ගියාම සීමාව ඉක්මවනවා. ඒක සාමාන්‍යයෙන් පෘථග්ජනයයි කියලා කියන්නේ එයා ඒ సౌందර්ය මට්ටම මේකය. ඒ ඇහැට රූප මෙච්චරක් පෙනීම අවශ්‍යතාවය මේකය. ඉන් එහාට ගිහිල්ලා ඒ කාම ආචාර කඩාගෙන වෙන විදිහට කියනවා නම් වීති මේ පරිඋත්ථාන කෙලස් මට්ටම ඉක්මවලා වීතික්‍රමණය වෙන මට්ටම මේකය කියලා දන්නේ නැහැ. මුල් හරියේදී කවුරුත් වගේ සාධාරණව සාමකාමීව මේ ධාර්මිකව ඇහැට රූප පෙන්වීම කරන්න ඕනේ. මේ සාමාන්‍ය පාළිය ජනවල කරලා තියෙනවා ඒ බලල් පැටව මේ ඉපදිලා දවස් හතෙන් ඇස්සරිනවා බලු පැටවුත් ඒ වාගේ ඒ ඇස්සරියට පස්සේ අන්ධකාර කිව්වොත් එහෙම මොලේ වර්ධනයේ පෑහෙන වේගයකින් අඩු වෙනවා කියන්නේ. මොලේ වර්ධනයට ඉතාමත්ම අත්‍යවශ්‍ය සංඥා රාශියක් ලැබෙන්නේ මේ ඇහැ ස්ථිර කරගැනීම. ඒක නොලැබුණොත් ඒ සත්තු සම්පූර්ණ මේ වර්ධනේ බාර වීමක් සිදු වෙනවා. ඒක ඇහැට රූප ඕනේ. ඒ අවශ්‍ය ප්‍රමාණය දන්නේ තිකමයි වෙලා තියෙන්නේ. ඒ වගේම කනට ශබ්ද යම් ප්‍රමාණයක් අවශ්‍යයි. එහෙම නොලැබුණොත් වහුලන්ත එහෙම කනට කන් ඇහෙන්න නැති වෙන සලස්සුවොත් එයා ගමන් කරන්නේ ශබ්ද තරංග දිගේ ඒ කන් ඇහෙන්න තරංග නැති වෙන සලස්සුවොත් එහෙම මොන විදිහකට ගමනපතේ හොයාගන්න බැරි වෙනවා කියන්නේ. කනේ ඊගාවට නාසයේ ගඳ සුවඳ බල්ලෝ මේ අලියෝ ගමන් කරන්නේම ගඳ සුවඳ පතේ දිගේ. ඒ වගේම කටට රස නොලැබී ගියොත් මේ කයට පහස නොලැබී ගියොත් ඒ වගේම හිතට ඒ මන මධ්‍යස්ථ සෞඛ්‍ය සම්පන්න හිතවිලි නොලැබී ගියොත් ඒ කියන්නේ රෝග. භයානක රෝග. සාධ්‍ය රෝග නෙවෙයි අසාධ්‍ය රෝග. ඒක අවශ්‍යයි. අන්නත ඇහැට රූප කනට ශබ්ද නහයට ගන්ධ දිවට රස කයට පහස හිතට හිතිවිලි මනෝ සංචේතනික ආහාර අවශ්‍යයි. නමුත් මේ ආහාර මට්ටමේ සදාචාර මට්ටම මේකේ ඉක්මන මට්ටම මේකේ කියලා දන්නේ නැතිකම තමයි පු탁 යන ලෝකෙ කියලා කියන්නේ. ඉතින් ඒකෙදි වැඩි බලවතා වැඩි ශක්තිපතා ඒ යම් ප්‍රමාණයට සීමා කඩුවට දුබලයක් කරබනින්න ඕන තමයි. ඒකයි මේ කාම ලෝකේ බලවතා දුබලවතා තේරන්නේ බලවට කාම නීති කැඩුවත් මේ නීති අතික්‍රමණය කරත් විතික්‍රමණය කරත් දුබලයක් හරවන්නේ දෙය ලොකුයිනේ. එයා බලවත්නේ. ඉතින් එයා ඒකේදි කියන නෑ මගේ මේක කාම මිත්‍යාචාරයක් නෙවෙයි කියලා. දැන් රජුරෝ ඒ රටේ කාම මිත්‍යාචාරය කරාට මේ කවදාකවත් ඒ කාම මිත්‍යාචාරට වැටෙන්නේ නෑ. ඒ රටේ දින ඕනම වස්තුවක් හොරකම් කරාට රජ කෙනෙක් හොරකමට වැටෙන්නේ නෑ. මේ රජුරෝ දීලා තියෙන ඔක්කොම මගේ වස්තු. ඒ උඹලට දීලා තියෙන උඹලා මේ පාවිච්චි කරනවා මට මේ ආයතන බදිකෝ කළා. මේ මගේ දේ ගත්තයි කියලා හොරකමට වැටෙන්නේ. ඉතින් ඒක නිසා මේ බලවතාගේ නීතියක් මේකේ තියෙනවා. එහෙම නමුත් දුබලයා නැතිපන්තිකයා ඒ රාජ්‍ය රෝන්ගේ බලකලාපට අරගෙන කාමීත්‍යාචාරය කරන්න ගියොත් ඒ වගේම හොරකමක් කරන්න ගියොත් සතු මරන්න ගියොත් මේ එහාට රාජනීතිය ක්‍රියාත්මක වෙනවා. දුබලයාට කියොත් එමෙ හැරෙන්න ඉස්සෙල්ලා හිරේ විලංගුවේ දාලා උල කියලා දාට වාද 31ම දෙනවා. ඕක තමයි ලෝකේ හැටි. අන්න ওই ලෝකේ ඒ රාජ්‍යරෝ කල්පනා කරනවා මේ තරම්ම කාම වස්තු වට කරගෙන ඉන්න මට වැඩිය මේ පින්ඩෝල බහරද්වාජ වගේ ස්වාමින් වහන්සේලා තානත්ම මේ රූක්ෂ ප්‍රතිපත්ති રાખીනේ තාම කාමයේ පිළිබඳ කිසිම හැඟීමක් නැතුව මේ අරණ්‍ය වාසීව බොහෝම සුන්දරව ගත කරන අතර උන්වහන්සේගේ પરම්පරාව ඉදිරියට කියලා දෙනවා පුළුවන් නම් මෙන්න මේ විදිහට භ්‍රමචර්යය රකින්නයි කියලා. ඉතින් මේක මම හිතන්නේ රජ කෙනෙක් අහන්න වටින ප්‍රශ්නයක්. රජුරෝනේ අපිටත් අපිට අපේ දෙන්න අහන්න සිද්ධ වෙන වෙලාවක කොහොමද අපි මේකට මුණ දෙන්නේ? පුළුවන් වෙයිද අපිට මේකට මුණ දෙන්න ආදි වශයෙන්? එහෙම නැත්නම් අඩු ගන්න මුණ දෙන කෝකටත් අපිට මේක හිතා ගන්න පුළුවන් වෙයිද? භ්‍රමචර්යයක් කියන කියන එක ඒ තරම්ම ලෝකයාගේ මේ එළවුම කොච්චර ශිෂ්ටයි කිව්වත් කුප්පන්නේම අපි මේ වෙළඳ ප්‍රචාර සඳහා අවශ්‍ය ගන්නෙම අපිට හැඟුම් දෙන්නෙම කර්මය තුළින් තමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ මානසික ධර්ම. ඒක ඕව නැත්තම් ලෝකයක් නැහැ. ඒ නැති ලෝකයකට ඒ කියන්නේ රූපෙන් හැප් කුප්පණි නැති, ශබ්දෙන් කන කුප්පණි නැති, නාසයට ගන්ධ සුවඳෙන් කිපෙන්නේ නැති, ජීවිත රසමස වලින් කිපෙන්නේ නැති, කයට <clears throat> සුඛෝපභෝග දේවල් වලින් කිපෙන්නේ නැති හිතට ඒ වල්බූත අදහස් වලින් කිපෙන්නේ නැතරකට යම් කෙනෙක් ප්‍රිය කරන ලෝකයක් කියන්නේ රස දන්නේ නැති කෙනෙක් කියලා. අරස රස කියලා කියනවා. රස අඳුරන්නේ නැහැ. సౌందර්යය දන්නේ නැහැ. සංගීතයේ ප්‍රියම කරන්න අමනුෂ්‍යයෙක් කියලා ලියන පොතක. ඒ කියන්නේ ප්‍රිය ක්‍රිය කරන්න ඕනේ. ඒකයි මේ ලෝක ස්වභාවය ඒකයි කියන්නේ මේ සමාජශීලී වෙනවා කියලා. ඉතින් එහෙම තියෙද්දි මේ ਸਰවඥාන්සේ අතකට වදාළ මේ ශාසනයේ මේ ආරණ්‍යයට හිත බැඳගෙන ජීවත් වෙන අය, රුක්ක මූලයකට හිත බැඳගෙන ජීවත් වෙන අය, ශූන්‍යාකාරයකට හිත බැඳගෙන ජීවත් වෙන අය කියන එකත් ඉතින් ඔය මේ වීතිකම කියලා ස්පත්තෙන් බලනකොට ලොකුම ලොකු දෙයක් තමයි. ඉතින් මේ ලොකුම ලොකු දේ මේ ලැබුණාට පස්සේ ඉතින් ඇත්ත එතනින් ඒක නතර කරන්නේ නැහැ. මොකද ආයසරයක් මේ අරන්නේ ගමට ගියාම ඔන්න ආයෙත් කාම කෝපමත් වෙනවා. ඉතින් ඒක නිසා ඒ අර ආරණ්‍යගතව දුක්ඛ මූලගතව ශූන්‍යාකාරගත වුණාට පස්සේ ඒ කාම කෝප ඇති වෙන වීතික්‍රම කෙලෙස් නැති වෙලා යටපත් වෙලා සංසිඳිලා තිබුණාට ආය කාම කුප්පන දේවල් දැක්කොත් කිපෙන නිසා ඊ ගාවට තියෙන සමාධි ශික්ෂාව අරගන්න. සමාධි ශික්ෂාව අරගෙන ඒ පුද්ගලයෝ මේ පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් සංහිඳවා ගත්තට පස්සේ අර වීතික්‍රමණය වෙන්න තියෙන ඉඩාඩු. මේ සූත්‍රයේ අපි මේ ඉදිරිපත් කරගත්ත සූත්‍රයේ අවස්ථා තුනකින් ඒ මේ මේ කාමය පිළිබඳව ශික්ෂණ ධර්ම විස්තර කරනවා. තුනම වැදගත්. ඒකදී වැදගත්ම දේ තමයි නැත්තම් ගොරෝසුම දේ පටන් ගන්න ජීම දේ තමයි මේ ඉස්සලාම මේ ධර්ම භද්‍ර යවුවනේ ඉඳද්දී Brahmacharya හිතන එක. Brahmacharyයකට සමාදන්ව සිල්පද රකින්න එක පුදුමාකාර මේ පරිවර්තනයක් ඉරිකයන්ගේ හැබෑ වෙනසක් කියලා. ඒ භාත්‍රය යවුණේගේ මේ මේ විදිහට ඉන්ද්‍රයන් සංවර කර ගන්නට නැත්නම් සීලයෙන් හික්මෙන්ද උත්සාහ කරන ගතිය. ඊටාමත් විචිත්‍රයි මොකද හේතුව ඒ උත්සාහ කරන කෙනාගේ සාර්ථකත්වයේ මුළු ජීවිතේටත් ලොකු බලපෑමක් ඇති කරනවා සමාජයටත් ලොකු බලපෑමක් ඇති කරනවා මධ්‍යම වයසේ කෙනෙක් මේ ඒ කාමයේ පිළිබඳව හික්මෙන්ට හදනට වඩා. හැබැයි ඒකෙන් කියන්නේ නෑ කියෙවෙන්නේත් නෑ මේ භද්‍ර යවුණ එකකට ලේසියක් තියනවාය. එහෙම නැත්නම් මේ මැදි වයසට ගිය එකකට ලේසියක් නෑ. දෙකේම කිසිම එහෙම කියන්න දෙයක් නෑ. සමාන ගතියක් තියෙනවා. නමුත් අර භද්‍ර යවුණේ ඉන්න කෙනාට තමයි මේ රජු වුණත් පුදුම හිතන්නේ මැදි වයස කෙනෙකුට වැඩිය මැදි වයස කෙනෙකුට නම් අර කියන විදිහට අනිකීලීතාවිනෝ කියන වචනේ පාවිච්චි කරන්නේ කාමේසු කාමයා කරේ කාම ක්‍රීඩා නොකෙල කියන තර්ක කරන්නේ. මෙතන මේ මේ මද්දර මැදිම වයස වෙනකොට කාම ක්‍රීඩාවල යෙදිලා තියෙනවා. නියමාර්ථේ හෝ අනිමාර්ථේ. එහෙම කෙනෙක් නෙමෙයි මේ ආන්නේ අනිකීලීතාවිනෝ කාමේසු. කාමිතා ක්‍රීඩාවේ නොකෙල සිටින කෙනෙකුට. ඉතින් ඒ භද්‍ර යවුණේ කෙනෙක් ඒක පුරුදු කරගත්තොත් බොහෝ කාලයක්. මැදි වයස කෙනෙක් පුරුදු කරගත්තොත් එහෙම පසු ආයතන බලපාන. ඉතාමත්ම පසු ආයතන ඉන්න කෙනෙකුට ඉතින් හිතන්නේ ලෝකයා හිතන්නේ එහෙම දෙයක් ඇත්තේ නැහැ කියලා. ඒ කියන්නේ මේ කාමයේ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මේ හොඳ අවංකව Taman දිහා බලන නැත්නම් මේ ලෝකේ මූනිචාර කතා නොකරන අවංක ඇත්ත දන්නවා හොඳටම පසු ආයතෙත් මේ කාම ප්‍රශ්න තියෙනවා. ඒක පිළිබඳව මෑත ජීවිත ඉතිහාසය තියෙනවා. ගාන්ධිතුමා අවුරුදු පැහැෙන පසු ආයතන ජීවත් වුණා. එතුමා අවසාන කාලේ දක්වම ත්‍යාමන්ගේ தත්ත්වය ලියලා තිනවා මට මේ කාමයෙන් තාම ප්‍රශ්න තියෙනවා කියලා. පිටර රට රාජ්‍ය වලට යෙදිලා ඉන්න රාජ්‍ය නායකයෙක් වුණාට මේ විතරක් නෙමෙයි මේ අවිහිංසා පිළිබඳ කතා කරාට ඌව යටපත් කරගෙන මට තාම කාමයේ මතුවෙනවා කියලා. ඒ නිසා පසු වයසේදී වුණත් ඒක ප්‍රශ්න ඒක පොඩි දෙයක් නෙමෙයි. නමුත් මෙතන මතුවෙන්නේ අර විදිහට ඉතාල බද්ද යවගෙන වයසේදී. ඉතින් මේ අහපු ප්‍රශ්නය තරුණ මනා කලු කෙස්සත්තා වූ ඒ කියන්නේ හොඳ සොන්දර වූ යෞවනයේ පසු වෙන ජීවිතයේ පළමු වයසේ ගත කරන කම්සබ අනුභව නොකල විරු වූ මේ තරුණ භික්ෂු කොහොමද දිවිහිමියෙන් මේ පිරිසිදු භ්‍රමචර්ය රකන්නේ දිගු කලක් නොසින්ද මේ પરම්පරාව පවත්වන්නේ එතකොට මේ බින්දෝර මහරජ්වාජ ස්වාමීන් වහන්සේ මේ රජුරවඬ මතක් කරනවා මහරජා ඇයි අපේ බුදුහාමුදුරෝ බුත්තං කෝ ඒතං මහරජතේන භගවතා ඥානතා පස්සතාරහතා සම්මා සම්බුද්දේන ඇයි මහරජතුමනි බුදුරජාණන් වහන්සේ කාන්තේමවට මෙහෙම දේශනා කරලා තියෙනවා මොකද්ද දේශනා කරලා තියෙන්නේ ඉතතුම් මේ භික්ඛවේ මානින්න මේ බලව මේ එව් මේ කරව මොකද්ද මාතුමත්ති මාතු චිත්තං උපට්ඨපේත මව් සමාහා සමාන වයසක ඇති ස්ත්‍රියාවක් දැකපුවොත් අම්මායි කියලා හිතන්නේ කියලා පුරවන්නලා තියෙනවා ඒ වගේම භගිනි මත්තිසු භගිනී චිත්තං උපට්ඨපේත දීතුමත්ථේස දීතු චිත්තං උපට්ඨපේතාති කියලා අපිට අම්මා හා සමාන වයසට ගිය කෙනෙක් දැක්කොත් මේ තමන්ගේ මව හා සමාන කරලා හිතන්නේ නෑදෑකම හිතන්නේ ඒ වාගේම තමන්ගේ සහෝදරයක් හා සමාන කෙනෙක් දැක්කොත් සහෝදරි භාවය කල්පනා කර ඥාතිත්වය කල්පනා කරන්නට කුංචි දරුවෙක් දැක්කොත් තමන්ගේ දුවේ කියලා කල්පනා කරන්න කියලා. මෙන්න මේ තුන් ස්ථානදී පුරුෂයෙකුට මේ ස්ත්‍රීන්ගේ මාතෘත්වයේ විශේෂයි තමන්ගේ සහෝදර සහෝදරියන් විශේෂයි දූ දූ විශේෂයි කාමයේ සීකර වෙන ගතියක් තියෙනවා කියලා සබ්ය සබ්යහත්ය සඳහන් වෙනවා ඒ වෙනත් ශිෂ්ටි මිනිස්සු ඒ වගේ තැන්වලදී මේ අඩු ගානේ අනිත්‍යාවක් කෙරේ හෝ ඇති කාමයේ පින්නන ගතිය අඩුයි ඉතින් යම් අවස්ථාවක් අපිට මේ සම්මාඳුරන්නේ නැහැ සහෝදරිය අඳුරන්නේ නැහැ නංගි මේ දූ දුවා දරුවා අඳුරන්නේ නැති මට්ටමක හිටියොත් තමයි මේ පුත්කලන්න මේ කාම කෝප මේ නිසිනින්දේ ප්‍රසිද්ධ කරන්න පුළුවන්. ඒක වෙන්න ඇති ඔය හුඟක් වෙලාට ඒ කාම ක්‍රීඩාවත් එක්ක මේ ප්‍රමාදයට වැටෙන මද්ද්‍රව්‍යත් එක්ක යන්නේ ඒ ප්‍රමාදඨාණයට වැටුණාට පස්සේ ඒ ඉතින් අම්මා හිටියත් එකයි සහෝදර සහෝදරයෝ හිටියත් එකයි දරුවෝ හිටියත් එකයි තත්ත්වයටපත් වෙනවා. යම් යම් කිසි කෙනෙකුට එහෙම ප්‍රමාදයකටපත් වෙලා නැත්තම් ඒ මාතෘත්වයේ ඉදිරියේ සහෝදරයන් ඉදිරියේ දූ ඉදිරියේ දූරෝන් ඉදිරියේ ඇති වෙන්නේ කියන එකයි මේ බුදු බුද්ධ දේශනාවෙන් උපුටා දක්වන්නේ මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක මේ සාමාන්‍ය පුංචි මට්ටමක කාමයක් නැත්නම් පුංචි මට්ටමක ආසාවක් එනකොට මේ භික්ෂුන් වහන්සේලාට ප්‍රයෝජන ගන්න පුළුවන්. මුගාක් වෙලාවට ඔය මේ විවිධාකාරයෙන් ගිහි සම්බන්ධකම් පවත්නකොට අනන්තවත් ඒ වගේ අවස්ථාවල් මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මොකද අපිට අතීත සංසාර වට දුක්ඛ, අනාගත සංසාර වට දුක්ඛ, වර්තමානයේ ආහාර ගවෙට්ටි දුක්ඛම් කියලා මේ බත්තික හොයාගන්න එපා. බින්දපාත වඩින්න එපා. මේ බින්දපාත යන වෙලාවට වැඩියෙන්ම වලලු දාපුවත් වෙලින් තමයි තින් බින්දපාත බෙදෙන්නේ. ගා කියලා බලන පින්කම් වල පිරිමි ඇත්තෝ නැහැ. පිරිමි ඇත්තෝ ඉන්නේ පුඩුටකට ගන්න වගේ තමයි. ඔක්කොම වැඩ කරන්නේ ස්ත්‍රීන් නැති. ඇත්තෝ බොහොම දක්ෂයි, කඩිසරයි. ඒ වගේම ඉදිරිපත් වෙලා කටයුතු කරනවා. ඉතින් කටයුතු කරනකොට සංවිධානය කරන භික්ෂුන් වහන්සේලාට බොහෝ විට ඒ ස්ත්‍රීන් වහන්සේට එක මේ එකට ඇනිලා කටයුතු කරන්න මේක කරන්න මේක නොකරන්නයි කියලා. ඉතින් මේ ක්‍රියන ක්‍රියන ක්‍රියාවල් වලදී ඔය මාතු චිත්තය, භගිනි චිත්තය, දීතු චිත්තය උපදවාගත්තේ නැත්නම් උපුටා ගන්න තරම් අර භාවිත මනසක් නැත්තම් බොහෝ විට මේ ඉඟිබිඟි පෑම් වලින් ඉරියාපත වලින් ඒ අනවශ්‍ය සම්බන්ධකම් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක ඉතින් වළක්වන්න විදිහක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් ආමන්ත්‍රණයේදී තියෙන්නේ අම්ම නැත්නම් මාතාව කියලා කතා කරනවා. පාදගම්මයි කියලා කතා කරනවා. නැත්නම් භගිනී කියන කතාව වික්ෂුව වික්ෂුන්ගේ කතා කරන්නේ භගිනී කියලා. ඉතින් හොඳටම බාල කෙනෙකුට පාලිය දීතු කියලා තමයි කතා කරන්නේ දුව. ඉතින් ඒ කතා කරනකොටම අර කාම ආසාව වෙනුවට නෙවෙයි මතුවෙන්නේ ඒ මේ පෞල් සම්බන්ධ ඥාති සම්බන්ධ. නමුත් යම් අවස්ථාවක මේ පෞල් සම්බන්ධතා නැති එහෙම නැත්නම් අම්මා තාත්තා නැන්දම්මා මාමා ආදී වශයෙන් පෞල් සම්බන්ධතා නැති තැන්වලදී මාතෘත්වයේ කෙරේ වගේ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. සහෝදරයන් කෙරේ වගේ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම දූ දරුවන් කෙරේ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ජීවිත අවස්ථාවල මෙතනින් ගියා වෙන කලකොලහල වෙනකොට පෞල් සංවිධානයේ බන්දර කඩා හිරලා ගියාට පස්සේ නැවතත් අන්නන වගේ වැරදි බන්ධන වලට අහු වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම දැනට ඔය කාමභෝගී ලෝකයන් පවතින බටහිර රටවල වල අම්මා ඉන්නවනම් තාත්තා නැහැ. තාත්තා ඉන්නව අම්මා නැහැ. මොකද එක දරුවෙක් ඇති වෙච්ච ගමන් දෙන්න දෙපැත්තට වෙනවා. එක්ක අම්මත් එක්ක තමයි ජීවත් වෙන්නේ එක්ක තාත්තත් එක්ක ජීවත් වෙන්නේ. ඒකට ඒ තාත්තා ටික කාලයක් යනකම් අම්මට ඉඩ දෙනවා දරුවෝ බලන්න ඊට පස්සේ දෙන්නේ. තාත්තා අම්මා ළඟට ගියොත් තාත්තා එනකොට ටිකක් කල් දෙනවා. ඉතින් මහා කරදරයක් ඒක. නමුත් අන්තිමට නොදී නිකන් එන. ඉතින් එතකොට අර මේ මාතෘ සේනහස මාතෘත්වය කියන හැඟීම නැති වෙනවා. සහෝදරය කවුද කියලා දන්නේ නැති වෙනවා. දූ දුවා දරුවා බන්නේ නැති වෙච්චාම අර කාම බන්ධන වලට වැටෙනවා. ඒ මොනවා නැතත් මේ රජ්ජුරුව කතා කතා කරනවා දැන් රජ්ජුරුවනේ මේ කිව්වට පස්සේ රජ්ජුරුව කියනවා මේ ඒ වුණාට ලෝලංකෝ භාරද්වාජ චිත්තං ඒ වුණාට භාරද්වාජේ නැත්තම් මේ ස්වාමීන් වහන්සේ මේ හිතේ ලෝල් බව හිතේ ස්වභාවය ඒක නිසා අපේකදා ධා මාතුමත්ති සුපිලෝබං ධම්මං uppajjati සමහර දවස්වල සමහර විටක ඒක භාගදා කියලා අපි කියන්නේ භාගදා මාතුමත් වී සුපි මෞහා සමාන වයස ඇති කෙනෙක්ට අත්තන් කෙරෙහි මේ ලෝභ හිත ඇති වෙන්නේ ඉඳී. ඒක නිකන් බැලුවට පේන්නේ සාමාන්‍ය අසභ්‍ය නැත්නම් කිය නොකියමනා කතාවක් කියලා. ඒතර බටේර මානසික විද්‍යාවේ හොඳටම පෙන්ලා දීලා තියෙනවා. මේක හොඳට මතක කරගන්න පස්සේ ඒක ඇති කරපු මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මේ මානසික විද්‍යාඥයන්ට කිව්වේ මේ යුදෙව් කාමයේ විතරක් ගෙනලා මේ ලෝකයට ඉදිරිපත් කරුවයි කියලා බටේරත්තු බැලුවා. එයා කතා කරලා කිව්වේ අන්තිමට මිනිස්සෙගේ මුළු ජීවිතයම මෙන්න මේ කාමයේ කෙරෙහි ඇති ඍජු සහ වංචනික ධර්ම මතින් සම්පූර්ණ විතර ගන්න පුළුවන් කියන්නේ. වෙලෙකින් කියන්නේ සම්පූර්ණ මනුෂයා නටවන්නේ මොන කාම ආසාව නිසායි කියලා. ඒක නිසා අන්තිමට ඒක කාමය හා සම්බන්ධ නැත්නම් යුදෙව් කාමය හා සම්බන්ධ ප්‍රබන්ධයක් කියලා. දොස් කියන පටන් අරගත්තා. මොකද ඒ පුද්ගලයා පැහැදිලිවම සඳහන් කරා පුංචි ලදරු වයසේ ඉඳලා වැඩිමහල් බවට දක්වාම මවගෙන් ලැබෙන මේ සෙනෙහස පිළිබඳව විශාල වගකීමක් විශාල චරිතයට බලපෑමක් ඇත. ඒ වගේම සහෝදර සහෝදරයන් එක්ක ඉන්න ගතිය, ඊටසේ තමන්ගේ දූ දරුවන් දකින්න ගතියදී ජීවිතයට ඇති වෙන මේ පිරිච්ච පරිපූර්ණ භාවය ගිහි ජීවිතයේ විශාල වැදගත් අංගයක්. ඒ වගේ මේ පුද්ගලයා දක්වන හැසිරීම් තුලින් තමයි මේ මේ දීම පළතුණා බව ඇති වෙන්නේ. ඒක සම්පූර්ණ ජීවිතේ විස්තර කරේ මේ ලෝල භාවය මත. ඉතින් ඒ නිසා ඒකට දොස් කිව්වා මුලින්. මේක තනි කර මේ ලෝ මේ යුදෙව්වන්ගේ මේ කාම කතාවක් මේ කතා කරනවා කියලා. මේ රජ්ජුරුව දන්න නිසා කියනවා ලෝලංකෝ බහරද්වාජ චිත්තං. පින්දොල බහරද්වාජ ස්වාමීන් වහන්සේ අපේ හිත ලොල් බබම පදනම් කරගෙන තියෙනවා. සමහර විටක සભ્યත්වයට යටත් වෙනකොට ශිෂ්ටාචාරයට යටත් වෙනකොට අපි ওই කියන මාතෘත්වයට සලකනවා. ඒ වගේම සහෝදරයන්ට කියලා සලකනවා. දූ දරුවන් දුවන්ට සලකනවා. නමුත් අපේ හිත ඔය සભ્‍ය తত্ত্বය, ධාර්මික తত্ত্বය යටපත් කරගෙන ලෝල භාවයේ මතුනාට පස්සේ අපේකදා යම් දවසක භාගදා මාතුමත්ති සුපිලෝක ධම්මං උප්පජ්ජති. එතකොට මේ මේ විදිහට පවතින ලෝකයේ ඔබ වහන්සේ කියන විදිහට සම්පූර්ණ මනුස්ස හිතට ප්‍රසිද්ධියේ සා ප්‍රසිද්ධියේ පතුවේ මතුවෙන මේ කාමය නැත්නම් ආසාව මේ ඔය කියන මාතුමත්ති සුපි භගිනිමත්ති සුපි ධීතුපත්ති සුපි කියන විදිහට මෞහා සමාන සහෝදරයන් හා සමාන ධීතු දුවා හා සමාන ගතියකින් යටපත් කරන්න බෑ කියන්නේ මොකද විශේෂයෙන්ම අංගුත්තර නිකායේ ඒකක නිපාතේ හොඳටම සඳහන් වෙනවා. සරුවචනාංශයේ සඳහන් කරනවා නාම්බික මේ අඤ්ඤං ඒක ධම්මං පිටමනුපස්සාමි පුරිසස්ස යදිදං ඉති රූපං. මහණෙනි මම මේ මේ මනුස්ස හිත ලෝභයේ වශී කරන මත් කරන තවත් එකදු ධර්මයක්වත් දකින්නේ ස්ත්‍රී රූපේ විතර කියලා. ඒ වගේම මනුස්ස හිත යටපත් කරගෙන තලාව බාගෙන වශයට පවත්වන්න පුළුවන් තවත් එකම ධර්මයක්වත් මම දකින්නේ ස්ත්‍රී ශබ්දේ විතරයි. ඒ වගේම ස්ත්‍රී ගන්ධය, ස්ත්‍රී රසය, ස්ත්‍රී පහසය, ස්ත්‍රීන් පිළිබඳ කල්පනාවේ කියන මේ කරුණු පහ ਸਰවචනාසගේ හේතුදාග පාළියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ස්ත්‍රීන් සඳහා සඳහන් කරලා තියෙනවා මේ ස්ත්‍රීන්ගේ හිත වට කරගෙන වශී කරගෙන පවත්වන තවත් එකම දෙයක්වත් නැහැ මේ පුරුෂ රූපේ විතරයි. පුරුෂ සද්දේ විතර පුරුෂ ගන්ධේ විතර පුරුෂ රසයේ විතර පුරුෂ පහස විතර පුරුෂයන් ගැන කල්පනා කිරීම විතර මේ සාහිත්‍ය කියන්නේ ඔන්න ඔය ඕක තමයි එක එක පැත්තෙන් ටෙම්පරාදු කර කර ඔය සින්දුවක් ගත්තත් චිත්‍රපටියක් ගත්තත් නාටකමක් ගත්තත් සෑම තැනකම තේමාව තියෙන ඔච්චර තමයි ඒකේ කොච්චර එකම දේ ලක්ෂ කෝටි වාරකින් කිව්වත් එපා වෙන්නේ නැහැ ඒකයි ඒ කාමයාගේ තියෙන වටිනාකම. ඉතින් ਸਰවඥාන්සේ සඳහන් කරනවා ඒ අංගුත්තර නිකාය ඉක්මවලා අපි ගියොත් විශේෂයෙන්ම ඒ විනය පිටකේ සඳහන් කරලා තියෙනවා මේ භ්‍රමචාරියට තියෙන අන්තරාව. මේ අන්තරාව සඳහන් කරලා තමන්ගේ මවත් එක්ක වුණත් කමක් නැහැ. බොහෝ කල් ඇසුර පැවැත්වුවොත් ළඟින් කාමයට පෙළඹෙනවා කියන එක ඇත්තට දුරු ටික නෙවෙයි කියන්නේ. ඉතින් ඒක නිසා සඳහන් කරලා තියෙනවා. එවැනි தত্ত্ব එයාට සර්වඥතාඥාණයට ආයන්නේ ඉඳලා අස්කන්නට තේරිච්ච නිසා ඒ අනවශ්‍ය පරිපාසනකම් ඇති කරන්න යන්න එපා. මමත් එක්කවත් එපා. මමහ සමාන වයසක නැත්තම් කෙනෙක් එපා. මමත් එක්කත් එහෙම වැරදි අදහසක් ඇති වෙන්න පුළුවන් නම් මේ මමහ සමාන වයසක ඇත්ත ගැන කතා කරන්න යන්නේ. සහෝදරයන් එක්කත් වෙන්න පුළුවන් නම් ඒ සහෝදරින් සමාන ඒ සම වයසේ අනිත් තුල කුමාරිකාවන් එක්කවත් ඕනේ නැහැ. ඊගාට තමන්ගේ දුව එක්කවත් මේ ඇති වෙන්න පුළුවන් නම් එයා තමයි පොඩි දරුවන් එක්ක ඒ නිසා ලොකු සඳහන් කර තියෙනවා දරුවන් ඇඟාලා ආදරය නොදක්වේ යුතුයි. විෂ භාගයන් හා සමගද රහසි නොබිනිය යුතුයි. සභාග මේ විෂ භාගයන් හාද අත ගන්න එපා සභාගයන් හාද රහසි නොබිනිය යුතුයි. මේ තමන්ගේ වයස තමන්ට වැඩිය පාළ පිරිමි කෙනෙක් පිරිමි කෙනෙක් එක්ක රහස් කතා කරන්න යන්න එපා කියනවා. ඉතින් මේක දිහා බැලුවාම පේන්නේ අනවශ්‍ය දැලකින් වට කරලා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරලා තියෙන කියලා. ඉතින් කවදාකවත් මේකේ සර්වඥයන්සේ බේරෙන්නේ මේකයි. මේක කරපල්ලා කියලා කවදාකවත් බලපෑම් කරන්නේ නැහැ. භක්මචර්ය රකින්න කියලා කිසිම නීතියක් නැහැ. සර්වඥයන් සඳහන් කරන භක්මචර්ය රැක්කොත් මේ මානසංශ තියෙනවා සමාදන් වෙලා රකින්න. රැක්කොත් ඔන්න මට උපස්ථාන කරා වෙනවා මං කියපු දේ අහුව වෙනවා. ඒක නිසා මේ ධර්මයේ ගැන මේක ගැන මේක තියෙන බරපතල ගැන දන්නේ නැතිවත් අනුන්ට මේ සීල් රක්කන්න හදනවා. කදාක කරන්න බෑ. මොකද මම අපේ හිත ලෝලංකෝ බහරද්වාලේ චිත්ත මේ හිත ලොල් බවටමයි බැඳිලා තියෙන්නේ. නිසා යම් කිසි කෙනෙක් වැරදිලා හෝ දැනගෙන හෝ පරිේශන තෘෂ්ණාවෙන් හෝ මේ භ්‍රමචර්ය හිතුවා නම් අනික කොච්චර උදව් කරන්න වටනවද කොච්චර ආදාහර කරන්න වටනවද කොච්චර ගරු කරන්න වටනවද ඒ අත්තන තමයි මේ සබ්බ්‍රහ්මචාරී කියලා කියන්නේ සමානව Brahmacharya හැසිරෙන්නන්ට එකිනෙක කොච්චර උදව් කරන්න වටිනවද? ඒ මොකද Brahmacharya නොහැසිරීම තාජ අපරාධයක් මේක තමයි ලෝකේ. එතන තමයි ලෝකේ තියෙන්නේ. ඉතින් සර්වඥාන්සේ අන්න එහෙම තිබුණු ලෝකෙක මෝක්ෂය හොත හොයද්දී එහෙම තියෙන ලෝකෙක නිවනක් හොයදී උන්වහන්සේ සඳහන් කරා ඉතින්දී නිවනට යන්න බෑ. ඒකට යනවා නම් මේ මෝක්ෂයට යනවා නම් මේ වීතික්කම මට්ටමේදී එහෙම නැත්නම් මේ කාය ద్వාර වචී ద్వාර මට්ටමේ සීමාව කැඩෙන වෙලාවේදී හෝ භ්‍රමචර්ය පිළිගන්නවා. ඉතින් මේක අද මේ පර්යේෂණ බුද්ධ ආගමේ ඒ වගේම ආර්ය පර්යේෂණ බුද්ධ ආගම දෙක අතර විශාලම මේ ඉස්සරහට එන්න තියෙන ප්‍රධාන ප්‍රශ්න බාටපත් වෙනවා. ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ Taman Tamanගේ ජීවිතයත් එක්ක පරිශ්‍රණ කරන වෙලාවේදී Tamanට හොඳටම වැදගත් කීඳුවක් ගන්න වෙනවා මේ ආරණ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න මට මේ Brahmacharya ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්න පුළුවන්. ඒක ගිහිල්ලා අහන්න කරකයි Brahmacharyaවත් රැකගන්න බැරි කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම කියන්නේ කවදාකවත් කරන්න බෑ. ඕකෙන් වෙන්නේ මේ නිකන් අනවශ්‍ය පිස්සු හදා ගන්නවා ප්‍රශ්න ඇති කර ගන්නවා කියන්නේ. නමුත් මේ රජුරෝ අහනවා මේ අද්ධහනං චාපාදෙන් තීටි බොහෝ කාලයක් මේ પરම්පරාවත් රකින්න ස්වාමීන් වහන්සේ කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. එතකොට තමයි මේ ආම්බ්‍රෝ කියන්නේ අම්මා කෙනෙක් වගේ හිතන්ට අක්කා කෙනෙක් කියලා හිතන් නංගි කෙනෙක් කියලා හිතන් නැත්තම් දුව කෙනෙක් කියලා හිතන්. නමුත් රජුරු එකදී කියලා කියනවා ඒක නිසා අත්තිනකෝ බව බාරද්වාද අඤ්ඤං මේ අඤ්ඤන්ත හේතු අඤ්ඤන්ත පච්චයෝ ඔය කියන අම්මා වගේ හිතනවා වෙනුවට නංගි අක්කා කියලා හිතනවා වෙනුවට දුව කියලා හිතනවට වඩා වෙනවට වැඩිය වෙනස් හේතුවක් කවුරක් කියලා දෙලා නැද්ද කියලා අහනවා. ඒ කියන්නේ ඒ රාජ්‍යරෝ මේ කාමය ගැන දන්න තරම් මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ නොදන්න බවක් එහෙම නැත්නම් උන්වහන්සේට මේ සම්පූර්ණ මාතෘකාව නොවැටහෙන බවට රාජ්‍යරෝන්ගේ අභියෝගය තමයි මේ. ඒක අද මේ ඒ කියන්නේ කාම ලෝකේ ඉන්නේ ඇත්තෝ මේ මේ වගේ මට්ටමකින් කාමයේ මිත්‍යාචාරය රකින්න පුළුවන් කියලා පිනිකිනවත් හිතන්නේ. මේ මොකද මේ අද බටහිර ලෝකේ තියෙන தত্ত্বය එන තව ජීවනයේ සමා සම්බත රටවල් වල සබහාවල සමාජවල තියෙන தত্ত্বය බැලුවොත් ප්‍රධානම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මවට තමන්ගේ වැඩිවියපත් වෙච්ච දුව කෙරෙහි පියාගෙන් ඇති බයයි. කියාගන්න විදියක් නෑ. ඒ සමාජවල හැම තැනකම ප්‍රධාන ප්‍රශ්නේ. ඒ නිසා යම් ආකාරයකින් ඒ සමහර විට මම අනවශ්‍ය මාතෘකාට මේ බණ යොමු කරන වෙන්න පුළුවන් ස්ත්‍රීන් සහ පුරුෂයන් සම තත්ත්වයටදී තියෙන සමාජ තියෙනවා විශේෂයෙන්ම ඔය ඕලන්දේ ඕස්ට්‍රේලියාව වගේ රටවල සමාන අයිතිවාසිකම් බොහෝ විට පවත්ලා තියෙනවා එහෙම තැන්වල අද ප්‍රධාන ප්‍රශ්න වෙලා තියෙන්නේ යම් හේතුවක් නිසා මේ පාවුල තුල ස්ත්‍රියාවට තමන්ගේ ස්වාමි පුරුෂයා පිළිබඳව මොනවා හෝ අකමැත්තක් ඇතිවෙනවා. මේ හරි මොකක් කන්චරියාව නිසා හෝ නුරුස්නා නිසා ඕනම වෙලාවක ගිහිලා චෝදනාවක් කරොත් මෙයා මගේ මගේ ස්වාමි පුරුෂයා මගේ වැඩ විපත් වෙච්ච දුව දිහා නරක විදිහට බලනවායි කියලා එච්චරයි ඕන කරන්නේ රටට. ඊට පස්සේ තාත්තා වහාම ඉදිරින් යද්දෝ. ඒක පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැත්තේ නෑ ඒක පොලිසියට යන්න පුළුවන් පොලිසියෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් උසාවියේ නීති ඕනේ නෑ අම්මට ගිහලා කියන එකයි තියෙන්නේ මේ තාත්තා දුව කෙරෙහි නුරුස්නා විදිහට බලන එකයි ඒ නිසා මවකට ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද වෙන්න ඕන ප්‍රධානම ලේසිම චෝදනාවක් බාටපත් වෙලා තියෙනවා මොකද ඒ රටේ ඒ තරමට පිළිගන්න තියෙනවා මුස්ලිම් නීතිය හැටියට බලනකොට ස්ත්‍රියට බෑ කවදාකවත් පුරුෂයෙක්ගෙන් දික්කසා වෙන්න පුරුෂයාට පුළුවන් ඕන වෙලාවක ස්ත්‍රියකින් දික්කසා වෙන්න. ඒ ඒ අනිපැත්ත. අපි මේ ගෙනහැර පාන්නේ මේ එකට එකක් මේ සංසන්දනය කරලා නීච තත්ත්ව හෝ උච්ච තත්ත්වපත් කරන්නේ මේ ප්‍රශ්නකිට භයානකම. ප්‍රශ්න කියන්නේ මේ පටලැවෙන තියෙන ඉඩ. මේ රටවල් ඒවා නීතිගත කළා කියලා. සරුවත් වෙනස ඒක සඳහා පැහැදිලිව මතක් කරලා දීලා තියෙන්නේ ඒ අනවශ්‍ය සම්බන්ධකම් නැතර කරන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒක මේ කාමයේ පිළිබඳව චිත්ත ලෝල භාවයේ පිළිබඳව මේ නැතර කරන්න ඕන කම්මාරාමතා, භස්සාරාමතා, සංසග්ගාරාමතා ඒ විදිහට ඒ ඒ පැත්තට ඒ පළාතට යනකොට ඇති ආශාවල් පිළිබඳව පුළුවන් තරම් කල්ැතුව බේරලා කටයුතු කරන්නයි කියලා කියන්නේ. ඇසීමට, දැකීමට, අසුරු කිරීමට, අතගෑමට ආදී වශයෙන් තියෙන මේ ආශාවල් එකින් එකට එකින් එකට එකින් එකට බැඳලා යනවා. ඒක නිසා බැලි නොබල ඉන්න තරමට හොඳයි කියලා කියනවා. නොබලම ඉන්න තරමට හොඳයි බලනවනම් යම් විදිහකට ආනන්ද සෝහන්සේ සාමාන්‍ය අපේ ශාසනය සඳහන් වෙන්නේ ස්ත්‍රීන්ගේ දිහාකට බොහොම අනුකම්පා කරන කෙනෙක් විදිහට. නිසා පිරුණ මංචකේට කිට්ටු වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ අහනකොට කියන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ අපේ ස්ත්‍රී කෙනෙක් ආනන්ද නොබල ඉන්නේ. ඒකවල කියනවා ස්වාමීන් වහන්සේ යම් විදිහකට දැක්කොත් බලනවා කියන එක දැක්කින කෙනෙක් දැක්කොත් දැක්ක කතා නොකර ඉන්නේ. යම්ම විදියකට ස්වාමීන් වහන්සේ කතා කරන්න සිද්ධ වුණොත් hina වෙන්න එපයි කියලා. මද hinaවක්වත් පාන්න එපයි කියලා. යම් විදියකට ස්වාමීන් වහන්සේ මද hinaවක් පානොත් කොක්කන්ලා hina වෙන්න යන්න එපා. කොක්කන්ලා hina වෙන්න වුණොත් ඇසුරට යන්න එපා. ඉතින් ඒක බලනකොට ඒ සරුවචනාංශෙත් එක එහෙම ඇත්තටම එවැනි ප්‍රශ්නයකට හොඳට හේතු කරන්න පුළුවන් හොඳටම දක්ෂකම තිබෙන ආනන්ද ස්වාමීන් වහන්සේට මේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක සරුවචනාංශික පැවතිච්ච මේ දවස දිහා බලනකොට පේනවා කොච්චරනම් මේ භ්‍රමචර්ය රකින්නන් කෙරේ අනුකම්පාවෙන් තරුවචනාංශ මේවා පිළිබඳ නීති පනලා කියලා. ඒක බැලුව බැලමට පේන්නේ කෙනෙකුට කවුරු හරි පවරනවා නම් පටවනවා නම් මෙහෙම කරපන් කියලා ඒක අමානුෂිකයි. කරන්න බෑ. ඒ නිසා අපිට සන්තෝෂ වෙන්න පුළුවන් වෙන්නේ යම් කිසි කෙනෙක් මේ භ්‍රමචර්ය ශික්ෂාපදේ. අභ්‍රමචර්ය වේරමණී ශික්ෂාපදන් සමාදන් කියලා සමාදන් වුණා නම් රැක්කේ නැතත් කැඩුවත් අනේ මොනතරම් වටිනවද අනේ මේ මිනිසා ප්‍රතිපත්තියක් වශයෙන් හරි මේක පිළිගන්නවනේ. පිළිගත්තට පස්සේ කඩේනට හරි කමන්නේ යායක වැරද්දක් බව බාර ගන්නවා. ආයති සංවරේ පිළිතනවනේ කියලා පුණුවන් තරම් මේ Brahmacharya පිළිබඳව Brahmacharya ශික්ෂා පදේ පිළිබඳව අපේ තියෙන මේ ගරුත්වය දැනගන්න නම් මේ විෂය එහෙම පැත්තකට දාලා ඉන්න බෑ. පැත්තකට දාලා හිටියොත් වෙන්නේ මොකද දුර්වලත්ව වැටිලා අමාරු වැටුණට පස්සේ මේ පස්සේ පිළියම් කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට මේක සාකච්ඡා කළ යුතුයි. අසභ්‍යයි කියලා පැත්තකට දාලා බෑ. භ්‍රමචර්ය කියලා කියන්නේ එහෙම ඉබේ රැකෙන සීලයක් නෙමෙයි. ඒක නිසා මේ මේ රාජ්‍යරු පැහැදිලිවම අභියෝග කරන ලෝලංකෝ බහරද්වාජ චිත්ත. බහරද්වාජයේ මේ හිත ස්වභාවයෙන්ම ලෝලයි. ඒක නිසා මාතුමත්ති මාතුමත්ති පිලෝප චිත්ත ඔබ ධම්මං උපජ්ජති. දීතුමත්ත්‍යසිපි භගිනිමත් තේරෙපි ලෝක ධම්ම උප්පජ්ජති. ඒක නිසා අපි මතක තියාගන්න ඕන භ්‍රමචර්යය දකින්න ඇත්තෝ අපිට කවම කවදාකවත් සර්වචනන්තෝය දස ධම්ම සූත්‍රය සඳහන් කරන විදිහට අන්‍යයන්ා සම්බන්ධ නැති ජීවිතයක් ගත කරන්න බෑ. පරපටිබද්ධා මේ ජීවිතාති අභින්නම් පච්ච වේකිතාබ්බා. අපේ දාන හන්ද ලැබෙන්නේ කොහොම කරක්වත් ඔය මේ පුරුෂ පක්ෂයේ ඉච්ඡ පක්ෂයේ දෙපක්ෂයේ වැඩිපුර ඉච්ඡ පක්ෂයේ. ඒ අපිට කවදාකවත් නැතුව බෑ. නමුත් හිතනදී සීමාව දැනගත්තේ නැත්නම් ඉතින් මේ Brahmacharya පිළිබඳව යම් විදිහකට හානියක් සිද්ධ වුණොත් වික්ෂුන් වහන්සේලාගෙන පළවෙනි පාරාධිකාර සම්බන්ධ වෙන්නේ තියෙන තමයි. මේ තුනන් ධම්මං පදිසේවේ අන්තමතෝ තිරච්ඡාන කතාවේ පාරාජිකෝ හෝති අසංවාසෝ. යම් විදිහකට මයි තුන ධර්මයකට පෙළඹුණොත් වීතික්‍රමයක් සිද්ධ වුණොත් වික්ෂුත්වයේ ආය සෝදාන්න බැරි විදිහකට පිළියම් කරන්න බැරි විදිහට අසරණ වෙනවා. ඒ වගේම ඒ සුෂ්ක විපස්සක සුද්ධ විපස්සක කතාව ඉස්සල්ලාම අටුවාවේ සඳහන් වෙනවා ධම්මපදට්ට කතාවේ ඒකෙදිත් ඔය මේ චක්කපාල ස්වාමීන් වහන්සේගේ ඇද්දක අඳුනාට පස්සේ ඒ බෑන කෙනෙක් පැවිදි කරලා පැවිදි වෙලා ඉන්න බෑන කෙනෙක් අඬ ගහගෙන ඇවිල්ලා උපස්ථානට දෙලා එතුමත් එක්ක තමයි කැලීමේදී යන්න යන්නේ සරුවත් යනසේ දකින්නේ. ඒ අනාකරමදදී ඒ කනවැල අල්ලගෙන යන ගමන් මේ බෑන කියනවා පොඩ්ඩකට මේ කැලේට යන්න ඕනේ කියලා. මොකද මේ මුක්තා කරන්නේ. මුක්තා කරලා ගිය වෙලාවට කර තර කරන්න ආපු ගෑනු කෙනෙක් දැකලා මයිතුනේ හැසෙනවා. තමාව දකින්නකොට මේ රජුගේ තේරුම් අරගන්නවා මේ බද්ද යවුවනේ පසු වෙන මේ මගේ බෑන දැන් මේ වගේ මේ වර්ධේ බැලයි. වර්ධේ බැඳලා ආවට පස්සේ ප්‍රශ්න කෙරුවට පස්සේ කියනවා මගේ කන වැලල්ලන්ටවත් අතල්ලන්න දෙයි කියලා. මරිච්චාවේ මම මේ කැලේ මැද මරිච්චාවේ උඹ වගේ මේ භ්‍රමචාරයේ වණසගත්ත කෙනෙක් එකමයි කන වැලල්ලන්ට අසුදුසු නැහැ කියලා කියනවා. මේ සුද්ධ විපස්සක කියනකොට හිතන්න පුළුවන් මේ සුද්ධ විපස්සක වෙච්ච නිසා ඒ ශාන්සිතර විනයනෝතක කන වැලල්ලන්ට දෙගත්තේ කමක් නැහැ කියලා. මේ අපි ලොකු ශාන්ති මතක් කරනවා. මේ සුද්ධ විපස්සක වුණත් ඒ ඇති වුණ ඒ විද්‍යා දදාත විනය කියන විදිහට Tamanට ඇති වෙච්ච ධර්ම නිසා ආදර්ශයකටවත් එහෙම කෙනෙක් ගන්නෑ. කන වැලල්ල ගන්නවත් ගන්නෑ. ඒ තරමටම කෙලෙසිනවා. මොකද සමමනේරව හිටියත් ඒ සිල්බද පිළිබඳව නොතක මේ වගේ දේවල්. ඉතින් ඒක නිසා එකවරම අපට බෑ කැඩෙයිද නොකැඩෙයිද කියන්න. හොඳම දේ තමයි අර දැකීමට තිය ආසාව, කතා කිරීමට තිය ආසාව, මූණ බල බල ඉඳ තියෙන ආසාව, තව කතා hina වෙන තියෙන ආසාව පුළුවන් තරම් දුරුවන් කරගෙන හිටියෝ විශේෂයෙන්ම මුල් මුල් කාලේ පහුවෙනකොට ඒ දෙපැත්තට දෙපැත්ත කෙරේ ලොකු ගෞරවයක් ඇති වෙනවා. බය මිත්‍ර ගෞරවයක්. ඒ ගෞරවය නැතුව කරන්න බෑ මේ වැඩේ. පටන් ගන්න දවසේ ඉඳන්ම තිබුණොත් ඒක කරන්න බෑ. ඒක ඔය විනය පිටකේ සඳහන් වෙනවා අම්මයි පුතයි දෙන්න එක මේ මේ සේනාසනේ වස්වසලා. එච්චරයි කරපු වැරද්ද. මාස 3 හැමාර වෙනකොට දෙන්න එකිනෙකා කෙරේ මෛත්‍රී සේවනයට පෙළඹෙනවා. සර්වඥාන්ස මතක් කරන ওই මිනිහට මේ අම්මා කියලාවත් කල්පනා වෙන්නේ කියලා. සර්වඥාන්ස ආයෙත් මතක් කරන නිසා කියන්නේ මේ පටලයිලක් විතර සාසනය ඇතුලේ අම්මයි පුතයි අතර මෙන්න පරිජි වෙලා දෙන්නම උපසම්පදා දෙන්න අතර මෙහෙම. ඒක සර්වඥාන්ස ওই මිනිහට අනුගාමී තමන්ගේ අම්මා කියලාවත් මතක් වෙන්නේ නැද්ද කියලා. ඊට පස්සේ විශාල දේශනයක් පවත්වනවා මේක තමයි හිතේ ස්වභාවය. ඒක නිසා පුළුවන් තරම් ඒකට ඒ ආසන්නයට නොගිහින් පවත්වන එක තමයි පේන්නේ. ඉතින් එතකොට එහෙම ආසන්නයට නොගිහින් පවත්වන්නට වැටකඩලු බඳිනකොට හිතෙන්නේ මේ මානවයිති වාස්කම් නැති කරන්න හදනවා අපිටත් බැරිද කරන්න කියලා ඉතින් යනවා. ඒක නිසා මේක දැනගෙන කතා කරනකොට මේ උදේන රජුල කියාපු කතාව වටිනවා. එතුම කතා කරපු දේවල් ඇත්ත කතා කරලා තියෙන භාරද්වාජ ස්වාමීන් වහන්සේ. ඒක නිසා අහනවා ස්වාමීන් වහන්සේ නැද්ද මේ අඤ්ඤ අතිනකෝබෝ භාරද්වාජ අඤ්ඤ අඤ්ඤංච හේතු අඤ්ඤංච පච්චේ. එතකොට බාරද්දායන් ස්වාමීන් දැනගන්න කවුද මේ පින්දොල බාරද්දායන් ස්වාමීන්ගේ රජතුමා කැමති නෑ කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මුත්තං කෝයතම් මහරජා තේන භගවතා ඥානතා පස්ස තාරහතා සම්මා සම්බුද්දේන. මහත් මේ මහරජය ඒකාන්තෙම ਸਰවඥාන්සේ මෙන්න මෙහෙම දේශනා කරන්නේ නැද්ද? සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සම්මා සම්බුද්ධිතපත් වූ මාගේ සර්වඥාන්සේ මෙහෙම දේශනා කළා නැද්ද? මොකද්ද? මේ මේ කය දිහා බලන හැටි අසුභ භාවනාවසේ ඉම මේව කායං උද්දම් පාදලා අදෝකේ සමත්තක තච පරියන්තං පුරං නානප්පකාර අසුචින පච්ච වේක්කති අත්ථි මස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා ආදි වශයෙන් අර අසුභ භාවනාවට අදාළ කාරණා ටික මතක් කරගන්න. මේ මේකත් රජු හොඳට අහගෙන ඉන්නවා. මොකද අපේ සරුවචනාංශයේ මේ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ උන්වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා ඒකාන්තයෙන් මොකද්ද මේ තමන්ගේ කය දිහා අසුබ වශයෙන් බලන්න අපි ඉස්ලාම් බලන්නේ ඥාතිත්වයේ සભ્યත්වයේ පැත්තෙන් සීලේ පැත්තේ දැන් අසුබ භාවනාවට ගියාම මේ බලන්න කියන්නේ සීල මට්ටමක් නෙවෙයි සමාධි මට්ටමක් මේ සමාධි මට්ටමේදී තමන්ගේ ශරීරය දිහා ඇත්තා වූ මේ අසුචි ස්වභාවය මේ පිළිකුල් ස්වභාවය දෙතිස් කුණපයකට කඩලා බලන බැලීමේදී යම් දවසක Tamange ශරීරයේ දිහා ඇති මේ ආසාව වනාකොට වටහා ගත්තොත් සීල මට්ටමේ සමාධි මට්ටමේ අනිවාර්යයෙන්ම ඒක අනුගේ කාය කෙරේ දැකීමට හේතු වෙනවා. මේක ඔබට ඒ මානසික විද්‍යාව හොඳට කියන දෙයක් තමයි Taman Tamange ශරීරයේ තියාසාව වැඩි ධර්මද තමයි මේ අනුන්ගේ ශරීර වලටත් ආශා කරන්නේ. තමන්ගේ ශරීරය දිහා ඕනෑමට වැඩිය උපදාන්ට පිරියම් කරන්ට සලකන්න පටන් අර ගන්නකොට ඒක ඉතින් අහන්නක දෙයක් නෑ ඒක ලකුණක් තමයි මේ ලෝලංකෝ බහරද්වාජ චිත්තං වගේ හිතේ ලෝල භාවය. ඒ නිසා සර්වඥ සදා කරනවා උච්චින්ද සිනේමත්නෝ. තමන්ගේ ආත්ම ස්නේහය සිඳලන්න. කොහොමද? උසුකං සාර්ධිකාවතිය මේ වහත්ිනා. ඒ කියන්නේ මේ කුමුදං සාර්ධිකාව සාර්ධිකං වහත්ිනා. මඩේ පිපිච්ච කුමුදු මලක් බඩට බහැලා අතින් කඩලා සිඳලා ගන්නාසේ තමන්ගේ ආත්ම ස්නේහය නැති කරන්නේ කියලා. ඒක නිසා අපි යම්ම වෙලාවක අපේ කය කෙරෙහි ලොකු සාදරකමක් ලොකු ආදර බැම්මකින් බැලුවොත් අනිවාර්යයෙන් මේ වෙලාවේ ලෝකෙත් පේන්නේ බොහොම සුන්දරව ලස්සනට. අපි යම් වෙලාවක අපේක පිළිබඳව නාස්තික නැත්තම් පැහැර ගන්න සුළු විභව තණ්හාවකින් වහකණ්ඩ ඕනේ, කෝච්චිය බඳින්න ඕනේ, අරකයි මේකයි කියලා බලනවා. ඉතින් මුළු ලෝකෙත් පේන්නේ ඒ වගේම තමයි. ඒක නිසා අපි මේ තමන්ගේ ශරීරයට නැත්නම් තමන්ගේ ආත්මය දිහාවට දක්වන ආකාරයෙන් තමයි මේ අපේ කයෙන්, වචනයෙන්, හිතෙන් එළියට යන්නේ. චුංගෝදනේ කියනවා නෑ එහෙම නෑ කියලා. ගති ගැන නෑ මට මේ කේන්ති ගියේ නැත්නම් මේ දේ ආසාව ඇති උනේ අනුන් නිසායි කියලා. මොන බඩ කඩුත්තුව නිසා ඇති වුණත් ඒ තමන්ගේ චිත්ත ස්වરૂපය තමයි මේ කායික මානසික ක්‍රියාවලින් පේන්නේ. ඒක සරුවච්චන් දාන්තිති හොඳටම දාන. ඒක නිසා උන්වහන්සේ සංගමන ඔබට කියන්නේ ලෝල ගතියන. මේ ලෝල ගතියේ මූල ආරම්භය තමයි තමන්ගේ මේ ආත්මයට ඇති ආත්ම සිනහද ඉති සමහර වෙලාව රූපකයට කරනවා. තමන්ගේ රූපේ පිළිබඳ ලොකු ආසාවක් එහෙම නැත්නම් රූපකය පිළිබඳව තරහකී ඉතින් රූපකය පිළිබඳ ආසාව තමයි අත්පිලිමතාන යෝගයේ වශයෙන් මේ මේ කාමසුකල්ලිකාන යෝගයේ වශයෙන් සර්වඥාන්සේ ධම්මචක්කී ඉස්සල්ලාම් පෙන්නනවා. මේක පිළිබඳව ද්වේෂය ඊටදී හරි භයානකයි. ඒක අත්පිලිමතාන යෝගයේ වශයෙන් පෙන්නනවා. ඔය දෙක මැදට යනවා කියන එක කිසිම දවසක පු탁ඥයෙකුට චිත්තක්ෂණයකට මිස පවත්න්න බෑ කියලා කියනවා. චිත්තක්ෂණයට තේරුම් ගන්න පුළුවන්. මේක තමයි මේ කියන්නේ. නමුත් කවදාකවත් චිත්තක්ෂණ දෙකක් එක දිගට පාස් කරනවා. තුනක් හතරක් පාස් කරනවා. ඒක නිසායි අපිට මේ මූල කර්මස්ථානයේ හිත තියන්න බෑ. මූල කර්මස්ථානයේ හිත තියෙනවනම් තමන්ගේ ශරීරය පිළිබඳව කාමසිකල්ලි කාණියෝගයක් එන්න විදියකුත් නැහැ. ඒ වගේම අරමුණේ දිගට හිත පවත්වනවනම් තමන්ගේ ශරීරය පිළිබඳ අර්ථ කිලමතාන් යෝගයකුත් නැහැ. ඉතින් අපි දන්න කොච්චර අමාරුද මේ චිත්තක්ෂණ රාශිය විනාඩි ගානක් මේ එකම අරමුණක ඉන්න. එකම අරමුණක ගිය ගමන. ඉතින් හිත අහනවා දැන් මම මොකද කරන්නේ? දැන් කියපු වැඩේ කරා. දැන් මොකද කරන්නේ? දැන් දැන් විපස්සනාට යන්න ඕනද? සමතට යන්න ඕනද? මොකද කරන්න ඕනද කියලා අර මේ අත්කිලමතාන යෝග, කාමසුකල්ලිකාන යෝග නැති නීවරණයන්ගෙන් යම් ප්‍රමාණයකට හිස්සෙච්ච හිතට පුදුමාකාර ප්‍රශ්න රාශියක් ඇති කරන අපේ මේ ලෝල හිත. ඒක නිසා ඉස්සල්ලාම අපිට තේරෙනවා නම් අර විදියට ඥාතිත්වය සලකලා හෝ මේ ලෝලෙහිත යටපත් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ අසුබ ක්‍රමයට බලලා හෝ හිතලා අයින් කරගන්න පුළුවන් නම් අපි අරගන්නේ මොකටද? අරගන්නේ අපි පුළුවන් තරම් මූල කර්මස්ථානේ හිත පවත්තන්නයි. මධ්‍යස්ථ අරමුණක බොහෝ වෙලා හිත පවත්තන්න ඕන නිකන් හිත හිතින්නේ. ඒ වගේම කාම අරමුණේ හිත හිතියෝ රාගයට බැඳෙනවා. ද්වේෂාරමණේ හිතේ හිටියොත් ද්වේෂයට බැඳෙනවා. ඒක නිසා ඒවැනියක් නැති මධ්‍යස්ථ අරමුණක බොහෝ වෙලා ඉන්නවයි කිව්වහම කූඩල කොට්ටේ තියනා වගේ අමාරු මේ ලෝල පහම නිසා තමයි. ඒක නිසා අපේ සාමාන්‍ය සමත ක්‍රමේන ඒ තමන්ගේ කය පිළිබඳව මේ නැත විතර දෙවිලේ ආශ්‍රය කරන තමන්ගේ කය පිළිබඳව මේ අසුභයෙන් බලන්නේ. ඉතින් ආනාපාන සතිය භාවනා කරලා යම් කිසි කෙනෙකුට ඒ ආනාපානයේ හිත හිතිනවනම් ඊමණස අසුභ භාවනා නොකලයි කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ආනාපාන කරනකොට නිතරම ආශාවල් වැඩෙනවා. ලෝල ගති වැඩෙනවා. ලෝභ ගති වැඩෙනවා නම් පමණක් ඒ ලෝලං හිකෝ ලෝලංකෝ භාරද්වාජ චිත්තං කියන වචන දීපත් කරගෙන මගේ හිත ලෝල භාවයට වැටෙනවා. ඒ නිසා ලෝල භාවය නැති කිරීම සඳහා නම් තමන් තමන් ඇති මේ ලෝල භාවය නැති කරගන්න ඕනේ කියන දහසින් තමයි මේ මේ අසුභ භාවනා වඩන්න. නැතු අසුභ භාවනා හැම කෙනෙක්ම වැඩි යුතුයි කියලා නෑ. නමුත් එක පැත්තකින් බානකොට බොහෝ කෙටකට අපේ හිත බැඳිලා තියෙන ලෝල භාවය නිසා අසුභ භාවනා පිළිබඳව දැනගෙන හිටින් බොහොම වැදගත් වෙනවා. ඒද කිසිම කෙනෙක් නෑ ඔකට ආතුර නොවිච්ච. ඕනම කෙනෙකුට එක්කෝ රූප බැලීමේ ආසාව, ශබ්ද ඇහිීමේ ආසාව, ගඳ බැලීමේ ආසාව, රස බැලීමේ ආසාව, පහස ලැබීමේ ආසාව සහ තම තමන්ට හිතේ තීචි දේවල් කරබැලීමේ ආසාව කියන දේවල් අනිවාර්යයෙන්ම එනවා. ආවට පස්සේ ඒක හිතෙන්නේ මේක මම මේ පින් කරලා ලැබපු දෙයක් නේ. නැත්නම් මම අනිවාර්යෙන් මගේ ජීවිතය සම්පූර්ණ කරන්න කල යුත්තක්. මොකටද මම කාගවත් මේවා අහන්නේ? කවුරුත් මොකටද මේවා මගේ මේ ඒවට ඇඟිලි ගහන්නේ කියලා පුදුමාකාර වටතාප කොටු බැඳගෙන බලකඳුවක් වශයෙන් තමයි පහළ වෙන්නේ. නමුත් Taman දන්නේ නැත්නම් මේ ආතුර බවක් මේක ලෝල භාවයක් කියලා ඉතින් ඒ පුද්ගලයා අන්තිමට අර වීතික්‍රම මට්ටමට ඇවිල්ලා අර ඉස්සලා කියාපු දෙයක් නැතුව සීලෙත් කඩාගෙන නැත වෙයි. ඉතින් ඒක නිසා දැනගෙන හිටියොත් තේරුම් අරගන්න පුළුවන් මේවා සරුවත් යනාකේ ඔක්කොම දැනගෙනයි මේ ප්‍රතිපදාවක් දෙලා දීලා තියෙන්නේ. ඒකට කියනවා සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව කියලා. ආනුභුබ්බි වැඩපිළිවෙලක්. ඉතින් ටික ටික ටික ටික ඉදිරියට ගිහිලා මිස කවදාකවත් මේක අපිට බැරි දේවල් වලට ඔලුව ගහලා කරන්නත් බෑ. පුළුවන් දේවල් පුංචි කළ සලකලා කරන්නත් පුළුවන් ටික හැමදාම කරගෙන කරගෙන කරගෙන යනකොට තමයි අපිට ඒක පිළිබඳ පරිචයක් ඇවිල්ලා හිතේ ස්පාසුවක් කළා ඉඩක් ඇවිල්ලා ඊගාමට්ටමට යන්න පුළුවන්. ඒ නිසා පුංචි කාම ආසාවල් එනකොට අපි අර නෑදෑකම කල්පනා කරලා හෝ අයින් කර. බැරි නම් අපි ඊගාවට මේ අසුභ භාවනා ගන්න. ඒ අසුභ භාවනා ගන්නකොට කිසිම වෙන සාස්ත්‍රවරේ මේ Tamange කය මේ විදිහට විග්‍රහ කරලා බලලා එයින් ධර්මතාවය මතු කර ගැනීම කල්පනා කරගන්න බැරි වුණා මොකද එක හේතුවක් තියෙනවා මොකද හේතුව මේ කය නිර්මාණය කෙරුවේ සර්වඥ මේ සර්ව බලධාරී දෙවි කෙනෙක් කියලා හිතුව කෙනාට කවදාකවත් කය කය අසුබේ බලන්න බෑ බලපු ගමන් නිර්මාතෘවරයට නිඳා කිරීමක් වෙයි ඒ වගේම මේ කය විච්ඡේදනය කරලා බලන එක කපල කොටල බලනවා කියන එක දෙව නිර්මාණයට අත්දැකීමක් වෙනවා මේක මේ මෑත ඉතිහාසයේ ওই වෛද්‍ය විද්‍යාවෙන් ඔක පටන් අර ගන්නකොට මේ පුදුමාකාර ප්‍රශ්න මතුවෙන්න පටන් අරගත්තා. මේ දෙයියෝ හදලා ආයෝපේක කපලා ආයෙත් ගැට ගහලා ආයෙ වැඩ ගන්න පුළුවන් කියලා කිව්වහම දෙයියන් කරන ඔපරේෂන් එකක් කරනවා. අද පුදුමාකාර විදිහට ඒක වෛද්‍ය විද්‍යාවෙන් පැතිරලා ගියා. ඒ වගේම තමයි ਸਰවඥාන්සේ පහළ වෙන කාලේ වෙනකොට ඊට කලින් ආයුර්වේදයේ ගොඩාක් තිබුණා දියුණු ශාස්ත්‍ර. නමුත් එවකට පැමිණිච්ච බමුණු මත බමුණුවාදී මේ ආයුර්වේදයේ පැවතුනොත් ලෝකේ පවතින ආ වූ මේ කුලවාදයේ තියෙන නම් වෙනුවට වෛද්‍යවරු වැඩි ලෝකේ ජනප්‍රිය භාවයක් ගරුණම්බු ලවන බව ඒ අත්තන්ට පේන්න පටන් ගත්ත විශාල අනුතරක් කියලා නිසා පැහැදිලිවම ලියලා තිබුණා මේ වෛද්‍ය ශාස්ත්‍රය කියන එක බලු වැඩක් කියලා. ඒ නිසා පින්නපාතය පරිණ්ඩපයි කියලා කියනවා කවදාකවත් ඒ වේද ග්‍රන්ථවල කියවලයි මම කියන්නේ මේ වෙදකම් කරන කෙනෙකුට. වෙදකම් ගෙදරකකින් ගෙදරකින් පින්නපාත ලැබුණොත් ඒකට සැරවහා ලේ වශයෙන් සලකලා විසිකරන්නේ කියලා කියනවා. ඒ වගේම වෙදකම් කරන්න උසුලෙක් විදිහට සලකන්නේ කියලා කියනවා. ඒ තරමටම නිග්‍රහ කරලා තියෙන තමයි සරුවචනන්සේ ඉස්සි ඉස්සලාම ඔය ජීවිතයගේ ජීවක වේදිතුමාට ඔය ප්‍රධානම මේ උපස්ථායක තනසුරක් දීලා ශ්‍රද්ධාවන්තයන් අතර සිත් පහදවන්න අතර පළවෙනි තැන දීලා තැනක් ඇති කෙරුවා ඊට පස්සේ තමයි ඔය ප්‍රධාන කැපිපෙනීම වෙනසක් ඇති වුණේ බ්‍රාහ්මණ බමුණු වාදයේ පැත්තදී ශාස්ත්‍රීය වාදේ මතුවෙන්න පටන් ගත්තා. ශාස්ත්‍රීය කියලා කියන්නේ කඩුව. කපන එක තමයි වෙන්නේ. සර්වඥාතිගේ සමකාලීන තමයි ඔය හිටපු මහාවීර ඒ ශාස්ත්‍රීය වංශික. එයාත් ඔයගේ කතාවක් කරන්න පටන් ගත්තා. ඒ වගේ තමයි වේදයේ මේ මේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඔය මේ ධන්වන්දරි ධනන්තර කියන්නේ ශාස්ත්‍රීය වංශිකයෙක්. ඔහු තමයි ඉස්ලාම ලෝකෙට මේ ඔපරේෂන් කරන එක ශල්‍ය කර්මය උගන්වන්නේ. ඉතින් තමයි මේ පැත්තකනේ ඉන්නේ. මේකෙන් අදහස් කරන්නේ වෙදවරු කරුවක් නැහැ. වෙදවරු දෙවනීපාණි වෙනස් කරන්න පුළුවන් කියලා. දැන් අවුරුදු 200ක් විතර වෛද්‍ය ශාස්ත්‍රය කරන්න ගිහිලා දැන් ඒකත් Tamange අඩුපාඩුකම් තේරුම් අරගෙන ඉන්නේ. නමුත් මේකේ විශාල අභියෝගයක් ඉදිරිපත් කරලා මෙතෙක් කල මේ ශරීරයට අත තියන්න එපයි කියප එක අත තියන්න පටන් ගත්තා. සර්වඥාන්සේ පැහැදිලිව මේ දෙතිස් කුණප භාවනාවේ කවදාකවත් නැති ජීවි ප්‍රවැත්තම ඇති කිරුවේ මෙච්චර මේ ආශ්‍රයක ආශා කරන මේ ශරීරයේ කපල කොටල බලන්න හිතේ. ඒ වෙනත්නම් සෝනකට කියලා බලන්නේ කියලා. ඉතින් මේක අද වෙනකොට ඉතින් ලොකු දෙයක් නෙමෙයි මොකද හේතුව ඒ කපිල්ල කෙටිලා අද අපි අපේ කාලේ වෙනකොට අනිකුත් ශාස්ත්‍ර වලිමුත් පාර අරගෙන තිබුණ නිසා. නමුත් ඉතිහාසයේ හොයාගෙන යනකොට කිසිම ආගමික ග්‍රන්ථයක මේ ශරීරය නැත්නම් මේ කායානුපස්සනාව කායගත සතිය ඒකේ තියෙන පිළිකුල කවදාකවත් අගය කරන්න බෑ. මොකද හේතුව ඒක අත්‍යන්ත දේව නිර්මාණයක් විදිහටයි සඳහන් කරලා තියෙන්නේ. ඒකේ සමහර පොත්වල සඳහන් වෙලා තිනවා දෙවියන් වහන්සේ මනුෂ්‍ය නිර්මාණය කෙරුවේ තමන්ගේ ස්වරූපෙන් කියලා. මේ සර්වඥාන්සේ පැහැදිලිව සඳහන් කරා නයිදං අත්ත කතම් බිම්බං නයිතං පරකටං අභං. මේක තමා විසින් කරන ලද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි මේක අනුන් විසින් කරන ලද සාපේකුත් නෙවෙයි. හේතුන් පරිච්ඡ සම්භූතං හේතු භංගා නිරුද්ධති. මේ තමයි ශීලා භික්ෂුණිය සර්වඥ දේශනාව සඳහන් කරේ මේ ශරීරයේ එහෙම විවේචනයේ ලක් නොකර යන්න බෑ. අනුන්ගේ ශරීරයක් නෙවෙයි අනුන්ගේ ශරීරෙත් මෙච්චරමයි යථා ඉදන් තථා හේතං. මේක එහෙමනම් අරකට එහෙම තමයි. මොකද ඉස්සල්ලා මේ තමන්ගේ ශරීරය පිළිබඳව ආත්ම ස්නේහය පැත්තක තියලා විච්ඡේදනය කළ බැලීම තමයි මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ මේ උදේ ඉඳලාතුමාට මතක් කරන්නේ. ඒ විදිහට කරනකොට අපේ තේරවාද බුද්ධ ආගමේ ওই අසුභ භාවනාව හුඟක් අතීතයේ ඉඳලා පැතිරිච්ච දෙයක්. චතුරාර්යක භාවනා යටතේ මුගාක් වැඩගත් එකක් ඔය රක්තිපට්ඨාන සූත්‍ර අටුවාවෙම කියලා බලනකොට හැම තැනකදීම ඉන්නේ සාමාන්‍ය කතාවල කියනවා දෙන්නේ කම්මලා පාරදි හම්බ වුණත් වීජයට යන ගමන් දැකපුවාම කතා කරන්නේ භාවනා ක්‍රමයක් කරනවාද කියලා. ජානිකම්ම කියනවා මම මොකද්ද කරන්නේ මම නම් අසුබේ වදා. අනිකම මම ආත්තිකේ වදනවා. ඒක එච්චරු ඒගොල්ලන්ගේ කතාව. වෙන මොනවාක්වත් ඒ අනම්මනන් වටපිට දේශපාලන සමාජික කතාවල් නෙවෙයි. ඒ තරමටම මේ අසුභහන ක්‍රම පැවතිලා තියෙනවා. ඉතින් ඒකට හේතුව ඒ කාලේ කවදාක කිසිම කෙනෙක් මේ තමන්ගේ ශරීරය දිහා මේ විදිහට පිළිකුල් බැලීම මේ අහලා තිබිලා නැහැ. ඒක විශාල විප්ලවයක් වෙලා තියෙනවා ඒක. මොකද ඊට ඉස්සෙල්ලා තිබුණ ඇත්තෝ මේකට දේවත්වයෙන් සලකලා තියෙනවා. ඒකට අත තියන්න එපා, කපන්න එපා, කොටන්න එපා. දැන් මේ ලංකාව වගේ රටවල ඒකයි ඔච්චරම මේ මේ ඇස් දන් දීම සම්බන්ධව මේ බහුගඩු දන් දීම සම්බන්ධව හරියට ප්‍රසිද්ධයි. ඒ මොකද හේතුව බුද්ධ ධර්මයේ නීති තහනමක් නැහැ. අනෙක් කෙනෙකුගේ තහනමක්. අන්තිමගේ මේ දේව නිර්මාණයේ එහාට මෙහාට ගනුදෙනු කරන තහනම. යම් කිසි කෙනෙකුට ඉස්සල්ලාම මේ නිර්මාණවාදයේ අභියෝගයට ලක් කරන්න ඕනේ මෙන්න මේ විදිහට මේ කොටස් වමාරු කරන වැඩ පිළිවෙලට. කොයි ආගමෙත් තහනම් ඒක. ඒ දැඩි මත තහරින්ගේ තහනම් වැඩක්. නමුත් අපේ බුද්ධ ආගමේ දරුවත් යන වාසේ ඒකටත් අධ්‍ය පරිශ්‍රණය ලක් කරලා තියෙනවා. මේ ඇක්සිස්මස්ලේ මේ කියන කොටස් අසුබ වශයෙන් බලන්න. ඒ මොකද හේතුව ඒව එකතු වෙච්චහම ඝණයට අහු වෙච්චහම පිළියම් කරලා ගත්තාම ලෝල හිත ඇති කරනවා. වෙන් කරපුවාම පුදුමාකාර විදිහ අසුබයක් ඇති කරනවා. සංඥාවේ පුදුමාකාර පෙරලිලක් ඇති වෙනවා. ඒක මේ ශරීරෙට විතරක් නෙවෙයි ලෝකේ තියෙන ඕනම වස්තුවක් නැත්නම් ඕනම ප්‍රශ්නයක් නැත්නම් ඕනම සංකීර්ණතාවයක් කොටස් වෙන් කර බලපු ගම ඒක පිළිබඳ සංඥාව මොකෝ වෙලා යනවා ඒකයි කියන්නේ කොටස් කර බැලීමත් ඉබේම සිද්ධ වෙනවා ඒක දිහාම බොහෝ වෙලා බලන ඉන්නකොට ඒ කියන්නේ ලෝභ හිතින් නෙවෙයි අපි මේ ස්ත්‍රියාවක් එක්කන් තියාගෙන ස්ත්‍රියාගේ ලෝභ හිතින් කොච්චර බල හිටියත් ඒ කොටස් වෙන් කර බැලීලක් වෙන්නේ නැහැ එතකොට වෙන්නේ ලෝභ වැඩන එක. Tamangeම ශරීරය අතගෙන මේක වෙන් කරකට වෙන් කරකට බලනකොට මේ කියන්නේ ඇහ කෙස් වලින් ලොම් ලොම් වලින් නියදත් ආදි වශයෙන් ඒ එක එක කොටස වෙන් කරගත්ත ගමන් ඒක අර සාමූහයට ඒකෙන් ඇති වෙන අතිශෝක්ති ආඩම්බරය වෙනුවට තනි තනි කොටසට මහා පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. ඉතින් මේ දෙකට තමයි මේ උපේක්ෂාව කියන්නේ. ඉවසීම කියලා කියන්නේ තිතික්ෂාව කියලා කියන්නේ ඡාන්ති කියලා කියන්නේ. සාමූහික වෙච්චාම ඇල්මක් ඇති කරනවා. ඝන සංඥාව තියෙනවා. ආරම්මන ඝන වශයෙන් කිච්ච ඝන වශයෙන් සාරම්මන වෙනවා. ඒ වගේම සම්පතියක් වශයෙන් සමූහයක් වශයෙන් ඝන අතර තහුවිච්ච ගම ඕනම දෙයක. ඒක මෙන්න මෙහෙම විස්තර කරනවා. මේ මැස්සෝ තනිය කාට මොනම දෙයක් කරන්න බෑ. තනි වෙච්ච ගම මැරලා. ඒ බීමැස්සා හෝ මීමැසි හෝ රජමැස්සා හෝ රජමැසි වදේට ගිය ගම මේ වදේට මේ වදේ කියන ආත්මේ කොටක් බවට ඉබේමපත් වෙනවා. ඒකෝන හරින සුන්දරයි. ඒක ජීවිතයක් පවතින ප්‍රගත්මක් තියෙනවා. මේ වදෙන් වෙන් වෙච්ච ගමන් ඉන්න බෑ. ඒකයි මේ මිනිස්සු තනි වෙනකොට සමිතිසමාගම් පිටවරන්නේ. එතකොට ලොකු හයියක් තියෙනවා. අපි නැති වෙනවා. විවස්ථාවේ තියෙන්නේ. අපි නැත්තම් මේක පවතින්නේ. අපි නැත්තම් මේක මේ මේ සමිතිය ආත්මේ පවතින්නේ කියලා ඒක ජාති වශයෙන් සමාගම් වශයෙන් සම්බන්ධතා ඇති කරගන්නෙම ඒ තනියම කරගෙන යනකොට තියෙන අර මේ බිද්දට සැලෙන ගති. ඒකල කියනවා මේ මම කියලා ගත්තොත් කැඩෙන බින්දන ගතිය නිසා කියනවා ඒක රකින්න යන්න. මේක මතු කරන්නේ මේක හරිම කැතයි. අපි කියන එක ගම කියන. ඒකට බොහෝ කල් ආත්මේ පවත් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක හිතන ශිෂ්ට ගතියක්, වටිනා ගතියක් කියලා මේ ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ ඒකෝචරේ එකක් ගනිසාන කප්පෝ. කඟ වෙනගේ තනියංග වගේ පුළුවන් නම් තනියම හිටපන්. එතකොට ඕනම සමිතියකට වැඩිය පුදුම ශක්තියක් එනවා තනි අලියාවයි. ඒක ගන්න බෑ ඔය අසුබ සංඥාව ගන්න නැතුව. සුබ සංඥාවේ සාමූහික ගණේ කිච්ච ගණේ ඉන්න කෙනාට ඒ සබ්බෙන් තලයෙන් වෙන් වෙලා ජීවත් වෙන්න. සරුවචන සබ්බෙන් තලෙත් පුළුවන් තනිවත් පුළුවන්. ඒ මොකද මේ වගේ දේවල් හොඳට කන්නතුම සූදානම් කළා තියෙන නිසා. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ පෙන්නන එක ගුලිය පිටින් යන මේ මගේ අම්මා වාගේ මේ වගේ නංගී වාගේ මේ වගේ දුව වාගේ කියලා අරගන්න ඥාතිත්වයේ අර අපි සભ્યත්වයේ තුලින් කියලා තියෙන සංඥා වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකට හැබැයි ඒ අම්ම තාත්තා අඳුරන සමාජික ජීවත් ජීජ්ජි කියන පෙන්ටෝ. නමුත් ඊට වැඩිය හුඟක් ප්‍රබලයි මේ කොටස් වලට කඩලා බලන්නේ. කොටස් වලට කඩපු ගම සංඥාවේ ඇති වෙන මේ වෙනස සමහරුන්ට දරා ගන්න බැහැ. ඒක නිසා ඔය මට මතකයි ඔය වෙනත් නිරුවින්දන ක්‍රමයකට සම්බන්ධ කරලා ඒ කියන්නේ මේ කටු චිකිත්සාවෙන් නිරුවින්දන සම්බන්ධ කරලා මේ ශල්‍ය කර්ම කිරීම පිළිබඳව චිත්‍රපටයක් වැඩිවා. විනාඩි 35ක් අතර බලනකොට මට බලන්න බැරි ගියා. හිටගෙන ඉන්නත් බෑ ඉඳගෙන ඉන්නත් බෑ පින්නන්නෙම කපනවා. එළුව බලනවා කපනවා තුවාල කරනවා කපනවා බල බල ඉන්නකොට ඉන්නකොට මේ නිකන් බලන්න ඉන්න බෑ. මොන විදිහකට බලන්න ඉන්න බෑ. ඊපස්සේ මම එළියට එන්න හදනකොට කිව්වා අපි නම් මම යාළුවෙක් අපි නම් මචං ප්‍රශ්නයක් නැහැ. මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා තුන් දෙනෙක් කලන්ත හැදලා වැටෙනවා කියනවා. ඒ චිත්‍රපටය බලන්න. ඒ තරමටම ඒ කැලි කපලා වෙන් වෙලා දකින්නකොට ඔය ඇක්සිඩන්ට් එකක් දිහා බලනකොට ලේ දකින්නකොට සමහරවිට බලන්න බෑ. නමුත් ඒක සිහියෙන් පුතේ හොඳට බලනකොට තේරෙන පටන් අර ගන්නවා මේ හොඳට තිබ්බ මිනිහ කැලි වලට කපලා පෙන්නුවාට පස්සේ පුදුමාකාර විදිය සංඥා වෙනසක් ඇති වෙනවා. යතයිදන් තතයිතන්. මේ විදිහටමයි මේක මේක වගේමයි ඒක කියලා බලනකොට මේක මේ ලස්සනට භද්‍ර යවවන වයසේ කාල සුසු කාල කේසසයිත මුල් වයසේ හිටියත් මේකත් අච්චරම තමයි. අන්නේ ටික බෙදනකම් අන්නේ ටික වෙන් කරනකම් අන්නේ ටික දිගේ එකට දිගට බලනකම් තමයි මේකට සමති කියන්නේ. සමතියට ගිය ගම අනාරම්භන අනාලම්බිත ගතියකටපත් වෙනවා. ඒකට ආවට පස්සේ නම් හොඳට තේරෙන පටන් අර ගන්නවා මේ කයමයි සංසාරට බඳින්නේ මේ කයමයි නිවන ලබා දෙන්නේ කියලා. මේ තේ අතරයි ධර්මචනන්සේ ජීවත් වෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේක මේ ධර්මචනන්සේ පින්න පීත දිගේ බලන්න ගියොත් මේ අපි නිතර දෙවේලේ පාවිච්චි කරන කය තුළින් විශාල අර අලෝල සිත්‍යක් ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා අපි අද කාර්ය සීමාව පරිමිතිනේ සමාහතහන් කරලා ධර්ම දේශනාව මැදින් නැත කරන බලාපොරොත්තු වෙනවා. අනිත් දවසට මේ භාරතාය ස්වාමීන් වහන්සේගේ පෙළගැස්ම මත ඉදිරිපත් කරන මේ දෙවෙනි විකල්පය පිළිබඳව ධර්ම දේශනාවේ ඉදිරිපවත්වමු කියන මතක් කිරීමෙන් තමයි අද දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાප්ත කරනවා. සියලු දිනාටම තම තමන්ගේ නෝන සිත් පිළිබඳව වඩා ගැඹුරු අවබෝධයක් මේ ධර්ම කොටස නිසා තම තමන්ගේ අත්දැකීම් ඉස්සල්ලා බාගෙන අරමුණේ වැඩි වේලාවක් දැඩිව භාවනා කිරීමේ ශක්තිය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් නිමිති ධර්ම දේශනාව මෙතනින් නැත කරන්න බලාපොරොත්තු